ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ශද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් පුරුදු පරිදි ප්‍රශ්න විචාරතුංග වැඩ පිළිවෙලට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු අපි ආරාධනා කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට අපේ ඊශානෝන මාත්මී අද දින ධර්ම සාකච්ඡාවට භාවනා අධ්‍යක්ෂකෙන් ප්‍රශ්න 12ක්ද ධර්මයේ පිළිබඳ ප්‍රශ්න 3ක්ද ඉල්ලීම් දෙකකුත් ලැබිලා තිනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි මම දැන් මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න යනවා. හොඳයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම ආධුනිකයෙක් වෙමි. සක්මන් භාවනාවේදී අද තුන්වෙනි දවස නිසා ඊතා ඕනෑකමින් අවධානයෙන් සක්මන කිරීමට හිතාගත්තා. ඒ අනුව පෙර දිනේදී දැනුණු පතුලේ දැවිල්ල දැනුණා. නමුත් ඊතා හෙමින් පියවර තැබීමේදී පියවර ඔසවනවත් සමගම දැවිල්ල පහව යනවා දැනුණ අතර නැවත පියවර තබන විට නැවතත් මේ වේදනාව දැනුනි. එය ඕනෑකමින් බලන විට දැනුනේ වේදනාව දැනෙන්නේ වැලි මත පය තැබීමත් සමගයි. මේ දැනෙන වේදනාවත් පියවරෙන් පියවරට වෙනස් වෙන බව දැනුනි. සමහර පියවරවලදී විලුඹහා මහපට ඇඟිල්ල තදින් රිදුම් දුන් අතර සමහර පියවරවලදී ඇඟිලිවල වැලි ගැටෙන බවක් දැනුනේ නැත. පියවර වේගයෙන් තබා සක්මන් කරන විට පියවරෙන් පියවර වෙන වෙනම දැනුණ වේදනාවන් නොදැනෙන අතර පතුල් දනවා යන්න පමණක් දැනේ. තෙත වැලි මත පය තබන විට යම් තෙරපීමක් හා ශබ්දයක්ද දැනුනි. බියලි වැලි මත ගොරෝසු බවක් හා අනිනවා වැන්නක් දැනේ. දකුණු කෙන්ඩා දෙවනි දිනේදී තදින්ම රිදුනි. නමුත් අද කෙන්ඩා පෙදෙස පය ඔසවා තබන්නට උත්සාහ කරන විට පමණක් ඇදුම් දීමක් දැනුනි. දනහිසේ වේදනාවක්ද දැනුනි. දකුණු පායේ පමණක් මේ වේදනාවල් පැවතුනි. දැඩි අවධානයෙන් සක්මනෙහි යෙදීමේදී බාධාවල් දැනුනේ නැත. සක්මන නවත්වා පරයන්කේ යෙදීමට කීප විටක් උත්සාහ කළත් සක්මනෙහි අත්දැකීම මතකයට නැගෙයි. ඒ නිසා පරයන්කේ කිරීමට යම් අසීරු බවක් තිබේ. කරුණාකර මේ පැහැදිලි කර දෙන්න. ඒ කොමාරි මේ සක්මනේ ගොඩක් සඳහන් කරලා තියෙන වේදනාගත යුතු. නමුත් මේ වේදනාව සතිය පිහිටවපු නිසා සතිය හරියම නිසා වෙච්චයක් කියලා ගන්නොත් වේදනාවත් මිහිරියක් බවට පත් වෙනවා. නැත්නම් ප්‍රමෝදයට කාරණාවක් වෙනවා. නැත්නම් මේ වේදනාවට බය වුණොත් සක්මනත් එපා වෙනවා, සතියත් එපා වෙනවා. ඒ නිසා ඒක වෙන්න තමයි ඔය දවස් තුනක් ගිහිලා දෙන්නේ. ඊට පස්සේ ඒ සක්මන හරියට පස්සේ පරියන්කයට ගියාම පරියන්කේ සක්මන තරම් සිද්ධි බහුල නෑ. ඒක නිසා ටිකක් ඒකට අයිට වැඩිය අවධානය යොමු කරන්න ඕනේ. එතකොට වෙන්නේ අර ලියලා තියෙන සක්මණේ මතක එනවයි කියලා. එතකොට ඒ වගේ වෙලාවල් වල මම මේ ඉඳගෙන ඉන්න කියන එක විතරක් බැලුවා නම් එතරම් මම මේ සක්මණේ මතක තියාගෙන දැන් ඉන්නේ ඉඳගෙන මම හිටගෙන නෙවෙයි. මං ඇවිදින්න නෙවෙයි කියලා ඒක තේරෙනව නම් පරියන්ක වැඩ පටන් ගන්නයි කියලා කියතයි. ඉතින් මේ කියන එක මේ පරියන්කේදී සක්මණ මතකේ ආවයි කියලා තියෙද්දිත් ඉඳගෙන ඉන්න බව දැනුණාද නැද්ද කියලා සභාවට කියන්න කැමතියි. ඒ ඒ මට්ටමන මට සාතික වෙන්න පුළුවන් කියන එක. ඒ එච්චරකින් සතුට වෙන්න ඕනේ. ඊට එයින් එහායින් යන්න එපා මට ආනපන දැනුන්නේ ආස්වාස් ප්‍රසවාසයේ මුලමදාග දැනුන මොනක්වත් අල්ලන්න එපා. ඉන්නේ ඉඳගෙන ඉන්නවා. මම දැන් කල්පනා කර කර ඉන්නේ. මම කල්පනා තියෙන්නේ සක්මන ගැන. නමුත් ඉඳගෙන ඉන්න බව දන්නවනම් වැඩේ සාර්ථකයි. අනිත් වගේ පුංචි දෙයකින් අල්ලලා දීලා සාර්ථකත්වයේ ප්‍රමෝදය හැකි සංඥාව අල්ලලා දෙන්න දන්නේ නැතිකම නිසායි අපි මේ ලොකු අතු අල්ලන්න ගිහලා පස්ස බිම යනකන තියෙන්නේ. දක්මන් කරනකොට මොනවා තිබුණත් ඉඳගෙන නෙමෙයි කියලා දන්නවනම් ආ 100ක් අකුල් ලැබෙනවා. ඉඳගෙන ඉන්නකොට මොන තරම් දේවල් තිබුණත් මම ඇවිදිනවා නෙවෙයි කියලා දන්නවනම් සක්මන් කරනවා ඉඳගෙන ඉන්නවා කියලා දන්නවනම් එච්චරයි. ඉතින් ඒක හරියට ආහන කෙනාගේ ප්‍රමෝදය ඇති වෙන විදිහට ලියන්න ගිය දවසේ තමන් වෙන මිනිස්සෙක් පාඩපත් වෙනවා. දැන් තියෙන්නේ කණපින්දම්. දැන් තියෙන්නේ කණපින්දම් ගහිලා. චරිචුරුවක්. ඒකම හරි පැත්තට දාගත්ත ගමන් ලකෝ ධර්මයක් බාටපත් වෙනවා. පුංචි දෙයක් මෙතන තියෙනවා. මේක දිහා බලන හැටි. ඉතින් ඒක නිසා සක්මණ පිළිබඳ විස්තර හොඳයි. පරියංකය පිළිබඳ විස්තරත් ඒ හැකි සංඥාවේ යුක්තෝ දිගට දිගට ලියන්න. එතකොට ඔක ඇහැදිලා එනවා. ගෞරවනීය සාමිනවහන්ස මම ආධුනිකයෙක්මි. මම පරයන්කේ වරක ආනාපාන සතියද තවත් වරක උදරයේ පිම්බීම හැකිලීමද නිරීක්ෂණය කළෙමි. නමුත් මෙම අවස්ථා දෙකෙහිදීම වාර 5ක් 6කට වඩා අරමුණෙහි රැඳී සිටීම කල නොහැකි වූ අතර සිත වෙන අරමුණු කරා යොමු වේ. ඒ සමගම නැවත පෙර මූල කර්මස්ථානයේට පිවිස භාවනාව ආරම්භීමි. සක්මනේදීද වම දකුණ ලෙස පොළවේ ගැටීම හා එසවීම නිරීක්ෂණයේදී ඉහත තත්වයේම ඇතිවිය. භාවනාව ක්‍රමයෙන් පුහුණු වන විට මෙම தત્ත්වය මගහැරී වැඩි වේලාවක් මූල කර්මස්ථානයේ රැඳී සිටීමට හැකි වේ යයි සිතමි. බාහිර අරමුණු කලා සිත යොමීම භාවනාවට බාධාවක් කර නොගෙන හිත යලි මූල කර්මස්ථානයට රැගෙන විත් භාවනාව දිගටම කරගෙන යන ලෙස ඔබ වහන්සේ උපදෙස් දුන් බැවින් මෙම தත්ත්වය පිළිබඳ උකටලී නොෙමි. තවදුරටත් සාර්ථකත්වයේ සඳහා ඉදිරි උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. ඒ වුණත් ලියන ඉදිරිපත් කළ සූර ස්වරූපයේ තියෙන ආශ්‍රපසත් පහහයක් බලන් ඉස්සලා හිත පිට ගියා කියලා මට පෙනීච්ච එක ආස්වාසයක විස්තර ලියන්න. ওই පහය පිළිබඳව බෑ නෑ කියන්නේ නැතුව මට පෙනීච්ච එක ආස්වාසයක් මෙහෙමයි එක ප්‍රසවාසයක් මෙහෙමයි කියලා කවදා හෝ මේ පහෙන් පිට හිත පිට ගියා කියලා කනපින්දම් ගන්න වෙනුවට මට සාංශුද්ධෙන් එකක් දකින්න හමුන ඒක මෙහෙමයි කියලා ලියපු දවසේ මනුස්සයා වෙන කෙනෙක් වෙනවා. තාම තියෙන්නේ නැති බැරි සංඥාවෙන් නැත්නම් අකුසල් සමාදන් වෙන පැත්තේ. දකින්න ඔක්කොම පැත්තක තියන්න. දවසම භාවනා කරන්න. එක හුස්මක් බලන්න. ඒක ලියන්න. ඊට නැත්නම් ඇවිදලා ඇවිදලා බලන්න එක පියවරක් තියෙන එක දකින්නක ඕකේ ලියන්න. මෙච්චර පියවර කරුව එකක්වත් හරි ගියේ නැහැ නේද? ඔය ඒ කනපින්නම තමයි හෝනියමක් වෙන්නේ. කනපින්න මේපා. පේන එකක් ලියන්න පටන් ගන්න. ඊට පස්සේ දෙකක් බලන එක හරි ලේසි. ඒ නිසා මේ තීන තුරතුර කිසි වැරද්දක් නැහැ. මේක පිලුණු කරගෙන තියෙන්නේ. ඒක නැවුම ඉදිරිපත් කරන්න දන්නේ. ඒ මොකද අපි ඇසුරු කරන්නේ අසත්පුරුෂෝ නිසා. අනුන්ගේ වැරදි හොයන ගමන් පැඩි. ඒ නිසා ධක්මං කරනකොටත් පරියන් කරනකොටත් පියවර තුන හතරක් තියෙන හිත පිට ගියා. ආනපන දෙක තුනක් කරන හිත පිට ගියා කියන වෙනුවට හිත පිට යන්නේ ඉස්සෙල්ලා මට එක ආනපනයක් දැක්කන්න හම්බුණා. ඒක මේමයි. එක ආස්වාද ප්‍රසද්දයක් හම්බුණා. ඒක ආස්වාදෙම ප්‍රසද්දෙම කියලා ඒක ලියන්න පටන් ගත්තට පස්සේ ওই පැනපු පිම්ම වගේම තව පිම්මක් පැන්නයි. ගෞරවනීය පින්වත් සාමීන් වහන්සේ මම නිස්සරණ වනයේට ආධුනිකයෙක්නි. මට වඩාත් සාර්ථක වූයේ සක්මන් භාවනාවයි. මාගේ මූල කර්මස්ථානය වූයේ සක්මන් භාවනාවයි. මා මුලින්ම මම දැන් මෙතන සිටගෙන ඉන්නවා යයි මෙනෙහි කරමින් ටික වේලාවක් ඒ ඉරියව්ව සිතින් නිරීක්ෂණය කරමින් දකුණ වම වශයෙන් සක්මන් භාවනාව ආරම්භ කෙලිමි. පාවලට මට දැනුනේ තරමක ගොරෝසු ස්පර්ශයකි. ටික වේලාවකින් තරමක් සිත බාහිර අරමුණු සමග ගැටෙමින් ශබ්දහා යෝගිනියන්ගේ පැමිණීම නිසා විසිර ගියත් වහවහාම සිත භාවනා ආරමුණට ගත හැකි වූ නිසා එය බාධාවක් ලෙස නොසලකෙමි. ඉන් අනතුරුව ඔසවනවා ගෙනියනවා තබනවා යනුවෙන් පාද මාරුවෙන් මාරුවට තබමින් භාවනා ආරමුණෙහි සිත පිටුවා ගනිමි. ගතිමි. භාවනා අරමුණේම සිත පැවතීම නිසා සිතේ සොම්නසක් ඇතිවිය. විනාඩි 15ක් පමණ මම මේ නිරීක්ෂණය කළෙමි. සවස සක්මන් භාවනාව ආරම්භ කළ අවස්ථාවේ බෙල්ලේ හා උරහිස්සල වේදනාවක් දැනුණු අතර ටික වේලාවක් පැවතීමෙන් එය තුනී වී නැති වී ගියේය. ගල් කැටවලට හසු වීමෙන් පාදවල තරමක කැපිලි ගතියක් දැනුණු අතර පාද වැලිවල ඉරණ ගතියක්ද දැනුනි. පාදවල බැලන්ස් නැතුව යෑමෙන් තරමක අපහසු ගතියක් දැනුණු පසුව එය ක්‍රමෙන් මගහැරී ගියේය. තවදුරටත් සක්මන් භාවනාවේ නිරත වීමෙන් අනතුරුව ඇඟිලිකරු දෙකක පමණ පාදයේ උඩ පතුලේ දකුණු පාදයේ දැවිලි ගතියක් ඇතිවිය. පසුව එයද ක්‍රමෙන් මගහැරී ගියේය. මේ தත්ත්වය පැය භාගයකින් පමණ තිබී සියල්ල යථා තත්ත්වයටපත් විය. ඉතිරි කාලය භාවනා ආරමුණේ සිත රඳවාගෙන තව දුරටත් ඉදිරියට ගෙන යා හැකි විය. සක්මන් භාවනාවට ඉදිරියට ගෙන යාමට ඔබ වහන්සේගේ උපදේශ පතමි. මේකෙදිත් රචනයේ සම්පූර්ණ තොරතුරු ටික ගන්න සකස් කරොත් කොයි වෙලාවක හරි ආශ්‍රව ප්‍රසවාසයේ මුදුන්පත් වෙච්ච තැනින් රචනය ලියන්න මට ආනාපානට වැඩිය සක්මන හොඳයි. ඒ ඔක්කොම ඒ නිකන් බයිලා කතා. ඒක මොකක්වත් ඕනේ නැහැ. කොයි වෙලාවෙද ආස් වම තිනකොට තොරතුරු දැන එතනින් පටන් ගන්න එකයි තියෙන්නේ. ඒ නිසා මේ හඳුන්වා දීම අර්ථකතන විතර ප්‍රචාර ඊපස්සේ මම රචනයේ වටිනාකම අඩු කරනවා. රචනයේ තාක්ෂණික එකක්. මම විදිනකොට හොඳටම වම දකුණ තේරිච්ච තැනින් පටන් ගන්නවා. ඒකට පස්සේ ලිවට කමන්නේ මට මේ තියෙන විනාඩි 10කට විතර පස්සේ කියලා ප්‍රශ්නයක් නැහැ. නමුත් පටන් අරගන්න ඒ කමඨාන් වාර්තා කිරීමේ ලිපිය ලියලා තියෙන්නේ එතනින්. හරියට තැනින් පටන් ගන්න. එතකොට පුදුම විදිහට කතා කරන දේ හරියට එල්ලෙට කතා කරන්න පුරුදු තොරතුරු හොඳයි. තොරතුරු හොඳ වුණාට ඉදිරිපත් කිරීම ගැන මේ කතා කරන්නේ. ඒ වගේම දෙවෙනි වතාවට සඳහන් කරලා තියෙනවා මට දැන් ඇඟිලි කරුවල වේදනාවක් නැතුව සක්මන් කරන්න පුළුවන් කියලා මොකද්ද දැනුනේ කියලා මට හොඳට කරන්න පුළුවන් කියන එකෙන් මට මොකුත් තේරෙන්නේ නැහැ. මොකද්ද දැනුනේ? මොකද්ද හොඳ? මොකද්ද නරක කියලා මේ ඒ අරමුණ බලාගෙන ඉන්නකොට ඒක අරමුණේ විස්තර නැත්නම් අරමුණේ විපරිණාමය බලන් ඉදිරිපත් කරලා ඊවතොරතුරු ඇතුළත් කරනවා නම් තුන්වෙනි දවසට ගැළපෙන රචනයක් වෙනවා. මේක තාම තියෙනවා පොඩි පොඩි ඉදිරිපත් කිරීමේ අඩුපාඩු. ඒ ප්‍රශ්නේම දෙවෙනි කොටස පරයන්ක භාවනාවේදී ආස්වාස ප්‍රස්වාසයේ ටික වේලාවක් පැවති සිත විසිර යාමට පටන් ගනී. බොහෝ දුරට නොයෙකුත් රූප කලාප නිසාය. ගස්වැල් චෛත්‍යයන් වහන්සේ නමක් ලෙස පෙනී නොයෙක් රූප කලාප සිත විසිර ගියේ. වලට සිත විසිර ගියත් නැවතත් නිින්ද යාම නිසා භාවනාව කැඩී යයි. එහෙත් නැවත ආස්වාස ප්‍රස්වාසයට යොදමි. එහෙත් නැවතත් වෙනත් අරමුණු බාහිර ශබ්ද නිසා හිත විසිරේ. කෙසේ වෙතත් පර්යංකය තුල සිත බොහෝ වේලාවක් ආශ්වාස ප්‍රශ්වාසයේ තබාගත නොහැකි විය. එහෙත් ආශ්වාසය හා ප්‍රශ්වාසය හුස්ම ගන්නවා හුස්ම පිට කරනවා ආදී වශයෙන් පැහැදිලිව හඳුනා ගැනීමට පමණක් හැකි විය. ආස්වාස ප්‍රස්වාසයේ හැපෙන තැන හඳුනාගත නොහැකි විය. රාත්‍රී කාලයේදී තරමක් දුරට ආස්වාස ප්‍රස්වාස අරමුණ ටික වේලාවක් තබාගත හැකි විය. විනාඩි 15ක් පමණ. බාධා වෙමින් හෝ ආස්වාස ප්‍රස්වාස අරමුණේ හිත පවත්වා ගැනීමේදී ආස්වාස ප්‍රස්වාසයේ ඊටාම හිමින් සිදුවිය. වේගවත් නොවිය. ආශ්වාසය දිගු විය. ප්‍රශ්වාසයේද දිගු විය. වඩා දිගු වූයේ ප්‍රශ්වාසයයි. එහිදී සිතේ සොම්නස් ගතියක් ඇතිවිය. ඒ විනාඩි 20ක් පමණ පැවතිනි. එයින් පසුව භාවනාව නිමා කිරීමට සිදුවිය. ආනාපානයේ දිගටම පවත්වාගෙන යාම සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. මේක අන්තිමට වෙනකොට යන්තම් ආනාපාන විස්තර ලියලා දෙනවා. පෙර ලියලා තියෙන සියරම ඒ රචනෙන් කපලා දැම්මට කවන්නේ. අන්තිමට කියලා තියෙන ආස්වාද ප්‍රසවාසයේ දිගයි සියුම්. ඔච්චරයි මුළු රචනෙම ගණ්ඩ දෙයක් තියෙනවා. අනිත් ඔක්කොම ඒක වැරදුනා මේක වැරදුනා කියන මේ අර රචනයේ තියෙන නොලිය යුතු නොවිය සඳහන් නොකළ යුතු නැචාර්ථ ධනක දේවල්. ඉතින් මේක අර අන්තිමටම දැකපු දෙයින් පටන් අරගත්තා නම් තව තුලටත් දකින්න දකින්න වෙලාවේ ආසර් ප්‍රසවාසයේ විස්තර වලින් තාක්ෂණික විස්තර වලින් මේ රචනය පෝෂණය කරන්න තිබුණා. ඉතින් ඒක අනිවාර්යයෙන්ම හෙට අනිද්දා වෙනකොට පුරුදු කරගන්න ඕනේ. නැත්තම් මට දිගටම කතා කර කර ඉන්න වෙනවා. ඒක නිසා රචනයේට හැකියතාක් වැටහෙන දේ අස්පනා අපිට වැටෙන්නේ දාන්න හර්ගියතනේ රචනය පටන් අරගන්න ඉන් එපිට ලියන නරියයි බල්ලයි කතා අපරාධ පෑන් ටික නාස් වෙනවා කොළ ටික නාස් වෙනවා කාලේ නාස් වෙනවා මාව කෑ ගසනවා කියලා කියදයි ගෞරවනීය සාමින් වහන්ස මාගේ මූල කර්මස්ථානයේ ආශාස ප්‍රස්වාසයයි මෙම සටහන මාගේ පරයන්ක භාවනාව පිළිබඳවය අදාළුවෙම සක්මන් භාවනාවෙන් පසුව පරයන්කයට පිවිසෙමි. මා වාඩිව සිටියේ සර්ම කුස ආසනයකය. ආරම්භයේදීම මගේ දෙයත් දෙයල තරමක වේදනා ස්වභාවයක් හටගත් බැවින් ඒ සිත ඒ දෙසට යොමු කර නිරීක්ෂණය කළෙමි. කෙනෙකු විසින් තද කරනු ලැබූ විට දැනෙන ස්වභාවයේ වේදනාවක් එහිවේ. ඒ ඊතා සැහැල්ලුවෙන් සැලකීමට මට හැකිවිය. අනතුරුව මගේ දෙපයි ඇඟිලි පොළවට තද වෙමින් යටුපැතුල් එසවි දනහිස 90ක් පවන උසට එසවි ඇති ආකාරයක් දැනුනි. ඒ නිරීක්ෂණය කරන විට තත්පර 10ක් පමණ කාලයකදී ඒ ඊතා හෙමින් පාත් වී පාදයේ ස්වභාවිකවම තැම්පත් විය. අනතුරුව ඇඟිලිතුඩු නැවත එසවි අර්ධකාවාකාරයකට පා කැරකී සල්ප වේලාවකින් සාමාන්‍ය ස්වභාවයකට පාදේ සකස් විය. මින් මීට අමතරව භාවනා කාලය තුල පැය එකමාරක් පමණ කීප විටක්ම ඉගෙන් ඉහළ උඩුකය පැත්තෙන් පැත්තට හැරමින්ද ආපසු ප්‍රකෘති ලෙස සකස් වෙමින්ද පැවතුනි. ඒ අතරතුර කීප විටක්ම උරයේ උඩ කොටසේ සිට ගෙල දිගේ හිස තෙක්ම විදුලි සැරයක් ගමන් කරන්නාක් මෙන් සියුම් වේදනාවක් දැනුනි. ඒ වැඩි වේලා පැවතුනේ නැත. හිස පිටුපස රවුම් මලල්ලක් මෙන් තැන් තැන් වලින් හෘද ස්පන්දනයේ දැනෙන්නාක් මෙන් ස්පන්දන තත්ත්වයක් ඉතා ස්වල්ප වේලාවක් ප්‍රකට විය. මෙම කාලය තුල මගේ සිත විтин විට පිටතට ගමන් කළත් නැවත කය නිරීක්ෂණය කිරීම සඳහා යොදා ගැනීම අපහසු නොවිය. මූල කර්මස්ථානයේ වූ ආශාස ප්‍රසාසය මෙනෙහි කළ හැකි වූයේ ඊතා කෙටි කාලයකට අවස්ථා කීපයකදී පමිනි. ඒවා බොහෝ විට ඊතා ගොරෝසු ආශාස ප්‍රසාසයන් වූ අතර ආශ්වාස වායුව පපු ප්‍රදේශයෙන් ඇරඹී ප්‍රසාස වායුව නාසිකාග්‍රයෙන් පිටවන බවක් වැටහිනි. පැය එකහමාරක පමණ කාලය තුල ශරීරයේ මෙබඳු චලන ස්වභාවයන් අත්දකිමින් තීන මිද්දෙන් උද්දච්චයෙන් තොරව පරයන්කේ රැඳී සිටීමට සමත් වීමි. ශරීරයේ මෙබඳු චලන ස්වභාව මීට පෙරද මගේ පරයන්කවලදී අත්දැක ඇත්තෙමි. මේ මාගේ භාවනාවේ පරිබෝධයක්ද භාවනාව වරදවා ගැනීමක්ද කරුණාවෙන් පහදා දුන මැනමි. ඔබ වහන්සේ උතුම් නිවනින් සැනසේවා. මේකෙත් අර මූල කර්මස්ථානයේ මූල ස්ථානයේ නොදී අනිකු සංවේදනා ගැන ලියලා තියෙන සංවේදනා ගැන විස්තර නම් ඉතින් මොකුත් දෝෂයක් කියන්න බෑ. ඒ මූල කර්මස්ථාන ගැන විස්තර නොලියා ඒ සංවේදනා ගැන ලියන එකට මම කියන්නේ බත් බෙදන්නේ නැතුව ව්‍යංජන බෙදනවා. ඒකල කියනවා කාපම් කියලා. බත් එක බෙදලා ඉන්න එපායි අනික් ව්‍යංජන බෙදන්න. ඉතින් බෙදලා ඉතින් බලන්න ඉන්නේ මොකද්ද කන්න කියලා කියනවා. ඉතින් කන්නේ මොනවද? ඉතින් දීලා නැහැ ඒක නිසා අන්තිම සඳහන් කළා තියෙනවා මට හම්බ කලාතුරකින් තමයි ආශ්‍රව ප්‍රසවාසයක් ගොරෝසු එකක් දැනුනේ කියලා. ඒ නිසා යෝගාවචර දන්නවා මේක මේක පස්සේ බෙදලා තියෙනවා. ඒ නිසා හරියට පුළුවන් තරම් රචනයේ මේ මූල කර්මස්ථාන නැත්නම් බත්තික ගැන හොඳට සලකලා ඒක බෙදලා ඒක වටේට ව්‍යංජන බෙදන්න ඊට පස්සේ තමයි බත් කාලි ඉවරලා තමයි ඉස්සරහා කෑම බෙදන්නේ අනම්මන. ඉතින් ඒව කොහොම සකස් වෙන්න ඕනේ? මේකේ තියෙන දුර්ලභම මේ මූල කර්මස්ථානට ප්‍රධාන තැන දුන්නෙත් නෑ වගේ වෙන්නේ. දුන්නත් නැතත් ලියනකොට කමඨාන් වාර්තාව ලියනකොට ඒකට මූලිකත්වයේ නොදීම නිසා හිතේ ඇති වෙන වික්ෂිප්ත භාවය නැහැ කියලා නලියලා තියෙන වික්ෂිප්ත භාවය. ඒ වික්ෂිප්ත කරන සුළුයි. ගෙදර ගියා ගෙදරට ගියාට පස්සේ ගෙදර ගෘහමූලිකත් එක්ක කතා කරන්න. එහෙම නැති කෙනෙක්ගේ කතා කරන්න කියොත් එහෙම ඒ ගෙදරට පිවිසෙන අමුත්තා විශ්ින් කරන වැරදි වැඩක්. ඒ නිසා මූල කර්මස්ථානත් එක්ක ගණිතන පුළුවන් තරම් කරගන්න. නොයෙන්ද ඉඳ තියෙනවා. අඩුගාන රචනයේ ලියනකොට ඒ අඩුගාන තියෙන ටික හෝ මුලට තියලා එහෙම නැත්නම් ප්‍රමුඛ ස්ථානයේ දීලා වැඩ කිරීමෙන් අපේ ජීවිතයට හම්බ වෙන තේමාවක්. එහෙම නැත්නම් අපි දොණම් ගොඩක් බදාගත්තා වගේ බදාගන්න ගියාට මොකක්වත් අතේ ඉතුරු වෙන්නේ නැහැ. එකක් අල්ලන්න. ඒක මූල කර්මස්ථානය කරගන්න ඒක ගොඩාක් වෙලාවට හදන්න පුළුවන් වෙන්නේ කමඨාන් සුද්ධ කිරීමේ තමයි. තෙරුවන් සරණයි ගෞරවනීය සාමීන් වහන්ස. තෙවන දිනේ වන අද දිනේත් මා ඉහළ මළුවේ සක්මන් භාවනාවේ නිරත වූ යෙමි. මුලින් වම දකුණ වශයෙන් මෙනෙහි කෙලෙමි. පසුව ඔසවනවා ගෙනියනවා තබනවා වශයෙන් කරගෙන ගියමි. සුළු වේලාවක් එසේ කරගෙන යන විට ස්වභාවිකව ගමන් කරන සයක් දැනිනි. දැන් මෙනෙහි කිරීම අවශ්‍ය නැත. පය භාගයක් පමණ එසේ ස්වභාවිකව ගමන් කරන සෙයින් සක්මන් කෙලෙමි. ඉන්පසු මගේ වම් පාදයේ දන හිස කොටසෙන් යම් තදවීමක් ඇති වී කකුල සක්මන් මළුවෙන් වීසි වී ගියේය. මගේ පියවර මොහොතකට නතර විය. නැවතත් මා මොහොතකින් සක්මන් කළෙමි. එවිට වම් කකුලේ වේදනාව කකුල දිගේ පහළට යන ලෙසක් දැනුනි. ඒ සුළු වේලාවක් පැවතිනි. නැවතත් සැරින් සැරේ දනහිසේ වේදනාව පහළට ගමන් කරන ලෙසක් දැනුනි. මා එසේ පැයක් පමණ සක්මන් භාවනාවේ නිරත වූ යෙමි. පසුව මා එහිම පර්යංක භාවනාවට හිඳගතිමි. මුලින්ම ආනාපානය මෙනෙහි කෙරෙමි. එවිට මට ආනාපානය මෙන් කර හඳුනාගත නොහැකි විය. ආනාපානය නොදැනේ මා ඒ දෙසම බලා සිටියෙමි බොහෝ වේලාවක් නිසලව සිටියෙමි කය නිසල්මන්්‍ය පසුව හිස මුදුනින් යම් තදවීමක් සමග වේදනාවක් ඇතිවිය එය ටිකෙන් ටික පහළට විසිරී ගියේය තව තවත් බලා සිටීමේදී සිදුර තදවන බවකුත් සෙලවන බවකුත් දැනිනි මෙලෙස බොහෝ වේලාවක් පැවතුනි තව තවත් බලා සිටීමේදී පාද දෙක දෙසින් හිරිවැටීමක් දැනෙන්නට විය. මා ඒ දෙසත් බලා සිටියෙමි. ඒ සිරුරේ උඩ කොටස දක්වා පැතිරෙන්නට විය. මා මෙලෙස බොහෝ වේලාවක් පරයන්ක භාවනාවේ නිරත වී සිටියෙමි. දෑසැර වැලීමේදී බොහෝ වේලාවක් යනතේ මගේ සිරුර ඇතුලේ දඟලන බවක් මට දැනිනි. හිත ප්‍රීතිමත් වූ බවක් දැනුනි. ගෞරවනීය සාමින් වහන්සේ මේ අද දින මගේ භාවනා අත්දැකීමයි. ඉදිරි උපදේශ පතමි. ඔබ වහන්සේ සුවපත් වේවා. මේකෙත් ඒ දුර්ලභම තියෙනවා ඉඳ අඩු ගන්න පරියක් සක්මනේදී කියලා තියෙනවා මුලින් මුලින් මම මම දක්න වශයෙන් මෙනෙහි කරයි කියලා ඒක හොඳයි. නමුත් වෙනේකට දැක්කේ මොකද්ද කියලා ලියෙන්නේ නැහැ. ඉක්මනට කියනවා මේ මෙනේ නොකර යන්න පුළුවන් තැනට ආවයි කියලා. ඒක නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් අර පුළුවන් තරම් Tamanට තේමාව අවශ්‍ය නම් කමඨාන සුද්ධුණයි කියන සද්ධාව හිතට සැකෑර දැනගන්න ඕනේ නම් හැකිතාක් රචනෙට ඒ වම දකුණ වශයෙන් මෙනෙහි කරනකොට වැටහිච්ච දේ ලියන්න ඕනේ. ඊට පස්සේ මොකුත් නැහැ ඒක නිකන් මේ කිරි ගහකට මෝල් ගහින් දමලා යනවා වගේ තේරෙනවා. ඒක නෑනේ හැමදාම රචනය හමාර වෙන්නේ ප්‍රශ්නකින්. මේක ලියපු එකම රචනයක්වත් මූල කර්මස්ථානය පිළිබඳ විස්තර ලියන එකම රචනයක්වත් ප්‍රශ්නකින් හමාර වෙන්නේ ඒක ප්‍රකාශයක් විතරයි. ඒ නිසා තේමාව හදාගන්න ඒ සඳහා භාවනා කරන වගේම ගෞරවයක් ඇති වෙන්න ඕන. ශරුතර සාමීන් වහන්ස මාගේ ප්‍රථම වැඩසටහනයි. නමුත් ඔබ වහන්සේගේ උපදෙස් මත නිතිපතා භාවනා කරමි. සක්මන ඊයේ සහ අද මම ඉහළ සක්මන් මළුවේ සක්මන් කළමි. මම මුලින් වම දකුණ නිරීක්ෂණය කරමින් සක්මන් කළමි. පාද තබන විට කකුලට තදින් වැල්ල මිරිකී චිරිචිරි ශබ්දයෙන් එය දෙපසට වන බව දුටිමි. මෙසේ විනාඩි 5ක් 10ක් පමණ කළ පසු මෙනෙහි කිරීම නතර කළෙමි. දැන් අවධානය කකුල ඉස්සෙන විට පතුල වැල්ලෙන් මිදීමද යම් තරමකට ඒ අවකාශය මතින් ගමනද යලි වැල්ලට වැදීමටද යෙදී පවතී. වම් පාය මූලික ලෙසද දකුණු දකුණේ ආශ්‍රයෙන්ද ගමන දුටිමි. මම වඩා සංවේදී විය. සක්මනාග සතිය පැවැත්වුවද හැරීමෙන් පසු පළමු පියවර කීපය සතිය අඩු විය. නැවත උත්සාහයෙන් ඒ ගත යුතුය විය. පැයක් පමණ සක්මන කෙලෙමි. සමහර අවස්ථාවල සතිය තිබුණේ නැත. සුළු වේලාවෙම සිත මුළු වේලාවෙම සිත දොඩමළුව පවතිනවා නිරීක්ෂණය කෙලෙමි. මෙය හරියට සතිය පවතිද්දී ඒ හරහා දැලක් හරහා තිබෙන දෙයක් පෙනීම මෙනි. පර්යංකය පෙර විනාඩි 40 පැයක් පමණ පර්යංකයේ පුහුණු කර ඇත්තෙමි. නමුත් අද සහ ඊයේ පැයක සක්මනකටද සක්මනකට පසුව හිඳගත් විට හුස්ම දැනීම ඉතා අල්ප විය. ඒද වාර කිහිපයකට පසු නොදැනී ගොස් මා නිින්දමින් නිින්දකට මෙන්පත් විය. ඒ තුල සිත බොහෝ දඩමලු බව මතකය. විනාඩි 10ක් 15ක් පසු නැවත සිහි එළඹී හුස්මට හෝ ඉරියව්වට හිත යොමු කළ විට පෙර පරිදිම විය. ඊයේ සහ අද බොහෝ විට මෙය සිදුවිය. එම නිසා පරයන්කය පිළිබඳ කැමැත්ත අඩු ඇත. විනාඩි 20ක් 30ක් අතර පමණක් පරයන්කය කළෙමි. මේ පිළිබඳව ඔබ වහන්සේගෙන් උපදෙසක් පතමි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. සක්මණ වார்த்தාව හොඳට පටන් ගන්නකොටම සක්මණේ විස්තර ලියමනේ දක්ෂකමක් තිබිලා තියෙනවා. ඒ නිසා Tamanට මේකෙන් මේ ගැම්මක්, සද්ධාාවක්, අදිෂ්ඨාන ශක්තියක් ඇති වෙලා තියෙනවා. පරියන්කයට ගියාට පස්සේ අරමුණ සියුම් වීම බාධාවකට පාඩුවකට ගත්තා වගේ තමයි රචනයේ තියෙන්නේ. පටන් ගන්නකොටම අරමුණ සියුම් වෙන්න හේතුව තක්මන හරියන එකමයි. ඒ නිසා සියුම් වුණාට ප්‍රශ්න නැහැ. ඒත් එබිල බලන ගතිය සමීපව බලන ගතිය, උත්සන්නව ආසන්නව බලන ගතිය තිබුණා නම් ඒකෙත් අර වගේ උනන්දු අදිෂ්ඨාන ශක්ති වැඩෙනවා. එතකොට පරියන්කේ පාවීමක් වෙන්නේ ඒක නිසා අනිත් දවසේ සක්මණින් ගත්ත ගැම්ම සහ ඉදිරිපත් කිරීමේ ශක්තිය පරියන්කයට ගෙනියලා සියුමුණයි කියලා මන්දෝත්සාහි නොවි ඒ සියුම් වීමත් භාවනාවේ දියුණුවක් විදිහට සලකලා හොඳට සමීපව බලනද එතකොට ඇත්තටම පරියන්කයට සක්මන්ට වඩා පරියංකේ ධර්මයේ ඕජාව ධර්ම රසය ධර්ම ගැඹුර තේරෙන්න ඉඩ තියෙනවා. ගරු ස්වාමින් වහන්ස මා භාවනාවට ආධුනිකයෙක්මි. ඔබ වහන්සේ ලබා දුන් කමඨහන් අනුව මා සක්මන් භාවනාවෙහි යෙදිනි. පෙර දිනයත් දෙකට පෙර දිනයන් දෙකට සාපේක්ෂව අද මගේ සිත සක්මනෙහි පිහිටුවා ගැනීමට පහසු විය. ප්‍රථමයෙන් වම දකුණ කොට සක්මන ආරම්භ කළෙමි. පසුව හෘදයේ ස්පන්දනය දක්වා විලුඹ විලුඹ මැද ඇඟිලි ආදී sorry පසුව පාදයේ ස්පර්ශය දක්වා විලුඹ විලුඹ මැද ඇඟිලි ආදී මුල මැද අග සිහි කිරීමට හැකියිය. මෙහිදී පාද වැල්ලේ ගැටෙන හඬක් හඬත් පාද උසවන විට වැලි බිමට පතිත වන විට නැගෙන සිහින් හඬත් ශ්‍රවණය විය. තව දුරටත් පා කෙරෙහි සිත යොමු කිරීමේදී දකුණු පාදය තද ස්පර්ශයකින් පොළවට වදින බවත් වම් පාදය ඊට සාපේක්ෂව මෘදුව පොළොව මත තැබෙන බවත් මාහට දැනිනි. ඊතා කැමැත්තෙන් සක්මන කෙරෙහි සිත යොමු කරගෙන සිටින විට අත්වල තද ගතියක් මට දැනිනි. පිටිපසට ගෙන සිටි දෑත් ඉදිරියටගත් විට ද එම තද ගතිය දැනිනි. සිත ඒ කෙරෙහි ටිකක් වෙලා යොමු කළමා ඒ අමතක කර නැවත පාද කෙරෙහි සිත යොමු කළෙමි. පා සැහැල්ලුවට පොළවේ වම දකුණ ලෙස පතිත වන බව නැවත මාහට දැනුනි. වෙහසක් නොදැනිනි. පා සැහැල්ලුවේදී අත්අද ගතියෙන් යුක්ත වන්නේ සක්මන් ඉරියව්වේ වරදක් නිසාද? කරුණාවෙන් පහදා දෙන්න. පර්යංකේ යෙදෙන විට දැස් පියාගත් විට විවිධ මනෝ විකාර 100ට ආවා. මම මෙහි සිටිමි වාඩි වී භාවනා කරමි ආශ්වාස ප්‍රස්වාමි ප්‍රශ්වාස කරමි කියා හිතුවා. ටික වේලාවකින් වන්නාස්පුඩුවෙන් හුස්ම ඇතුළට ඇදෙන බවත් එයින් එම එයින්ම එම ප්‍රශ්වාසය මද උණුසුමකින් උඩුතොලෙහි වම් පැත්තෙහි වදින බවක් දැනුණා. දිගටම මේ ලෙස දැනුණා. දකුණු නාස්පුඩුවෙන් ආශ්වාසය නොවේද කියා සැකයක් මතු වුණා. මා වම් නාස්පුඩුව වසාගෙන නැවත හුස්මගෙන බැලුවා. එයින්ද ආශ්වාසයන බවත් ප්‍රශ්වාසය දකුණු කම්බුලෙහි විසිරී වැදෙන බවත් දැනුණා. ඉන්පසු මා සුපුරුදු පරිදි ආශ්වාස ප්‍රශ්වාසයේ යෙදී ඒ දෙස බැලුවා. මේ මට විනෝදයක් වන පරිදි හුස්ම දෙස බැලීමට ආශාවක් ඇති වුණා. මා විනාඩි 35ක් එක දිගට භාවනා කර ඇති බව දැස්සර බලන විට දැනුණා. භාවනාව විනෝදයක්සේ සිටීම අකුසලයක්ද? ඒක නෙවෙයි අවශ්‍ය වෙලා තියෙන අකුසලයක් වෙන්නත් පුළුවන් කියමුකෝ. නමුත් වැඩි වේලාවක් සත්‍ය පවත්තන්න පුළුවන්කමක් තියෙනවා. ඒක අපි කුසලයේ කියලා ගන්නවා. ඒක විනෝදව කරනවද දණුකන්දේ ගැහුවා වගේ කරදර වෙලා කරනවද කියන එක තමයි ලබා උපන් හැටි. සමහරුන්ට කොයි දේ කෙරුවත් ඒක කටුක ගතියක් තේනවා. සමහරු කොයි දේ කෙරුවත් ඒක විනෝදාංශයක් විදිහට කරනවා. ඒක ඉතින් එක එකනාගේ හැටි. නමුත් වැඩිපුර වැඩිපුර එන්නෙන්න සතිය වැඩෙනවා නම් එනත්තම් මූණට මූණ දාලා ඉන්න ආශ්‍රව ප්‍රසවාස ගන්න වැඩි වෙනවනම් ඒක විනෝදයෙන් කෙරුණත් කටුකව කෙරුණත් ආධුනිකය ඉච්චර ඒ ගැන ඉච්චරම තැවෙන්න යන නරකයි. වැඩි වෙලාවක් සතිය ඉන්නවද කියලා බලන්න, අරමුණේ ඉන්නවද කියලා බලන්න. ඒ සඳහා මොන උපක්‍රම කෙරුවත් කමන්නේ ඊපස්සේටම ආර්ය පරිශෙන්ඩ වැටෙනවා. පස්සේ සියල්ලටම සමාව ලැබෙනවා. ඒ නිසා දන්න දහංගටයක් දාන්න. දාලා වැඩි වෙලාවක් අරමුණ නතු කරගෙන සතියේ පැවැත්වීම තමයි යෝගාවචර විසින් කළ යුත්තේ. ගෞරවනීය සාමින් වහන්ස මා කලක සිට භාවනා කළ කෙනෙක්මි. සෑහෙන වේලාවක් සක්මන් කර පරයන්ක භාවනාවට යෙදින්නෙමි. විනාඩි 20ක් පමණ ආශ්වාසය ප්‍රශ්වාසය නිරීක්ෂණය කළ හැක. මෙසේ හිත එකලස් වූ විට නින්දට වැටුණාසේ දැනේ. නැවතත් එයින් අවදි වී ආනාපානයේ සිත පිහිටුවමි. ආනාපානයේ මුලැමැදාග හොඳින් වැටහි. ඒ අතරමඟ බෙල්ලේ හිසේ විටින් විට වේදනාද ඇතිවේ. නමුත් ඒවා ක්‍රමෙන් ගෙවි යයි. මට අවශ්‍ය මා මේ ලබන අත්දැකීම් විදර්ශනාවට හරවා ගන්නේ කෙසේදයි දැන ගැනීමටයි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. අපිට මේ හරවන්න ඉස්සලා මේක විදර්ශනාවීම එකක් නම් ඉතින් හරවන්න යෑම නිසා අලි අවුලක් ඇති වෙනවා. ඒ නිසා යෝගාවචරයා මේක සමතද විපස්සනාද ඉස්සරහට යන්න පස්සට යන්න කියන මේවා මා මැනීම් වල යෙදුනොත් මාන්නේ වැඩෙනවා. ඒ නිසා මේ හැම එකක්ම මානිය කියන කෙලෙසේගෙන දේවල් තමන්ට තියෙන සතිය වර්ධක විතරයි. සතිය වැඩිමේදී තණ්හා වැඩෙන්නෙත් නැහැ, මාන්නේ වැඩෙන්නෙත් නැහැ, තෘෂ්ණා ආසමේ දිට්ටි වැඩෙන්නෙත් නැහැ. ඒ නිසා සතිය වඩ아가න යනකොට හිත විවිධාකාර ප්‍රශ්න දානවා අපිට මේ සතිය කඩන්න. කරුණාකරලා ටික දැනගන්න තන්නේ කර ෂටගතියක් මේකේ තියෙන්නේ. අහිංසකව එහෙම නැත්නම් නිර්හංකාරව ආදුනිකෙක් වගේ සතිය වඩන එක වෙනවා නම් ඔක්කොම වෙනවා කියලා හිතා ගන්න. එතකොට ඔය සමතෙන් විපතනාවට විපතනායෙන් සමතෙට ඥානද ධානද ඕන දෙයක් වෙයි. මෙව හොයන්න යෝගාවචර යනවයි කියලා කියන්නේ අර ලියන්න තියෙන මල්ල ඔබ ඔබ බලනවා වගේ. එතකොට ප්‍රධානම පිට ඉඳලා ඈත ඉඳලා කියන්න බලන් සතිය කඩාගෙන කියලා. ඔය කල්පනා කරන හැම චේතනාවක්ම සතිය කඩාගෙන තියෙන. ඒ කල්ැතුව දැනගෙන මේක හරියට අභිවෘද්ධියට කැමැති ගතියක් වගේ වංච කරනවා. ඒක නෙමෙයි වෙන්නේ අර සරලකම කඩලා දානවා. සතිය කඩලා දානවා කියලා පුළුවන් තරම් සතිය ඉදිරිපත් කරගෙන යන්න. එතකොට ටිකක් අමාරු මේ මං කියන එක හරිම අමාරුයි කරන්න. කරපු කෙනාට විශාල ආනිසංසයක් ලැබෙනවා. වැල් පොලි ක්‍රමයට පොලි හම්බෙනවා වගේ. ගරුතර ස්වාමීන් වහන්ස මම සක්මන් භාවනාව දැනට වසර 4ක් පමණ පුරුදු කෙලෙමි. මුලින් මම වම දකුණ යනුවෙන්ද පසුව උසවනවා ගෙනියනවා තබනවා වශයෙන් පුරුදු කරමින් සිටිමි. මේ පිළිබඳ මගේ නිරීක්ෂණ පහත සඳහන් වශයෙන් ඔබ වහන්සේට ඉදිරිපත් කර පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙමි. වම දකුණ මෙහිදී සිත විසිර නිතර සිදුවේ. ඔසවනවා ගෙනියනවා තබනවා මෙහිදී සිත විසිර ප්‍රබලතාවය අඩු බව පෙනේ. තවද පාදයේ පොළවේ ගැටීමට අමතරව සිත සිත කකුලේ උඩ කොටසත් දනහිසේ ක්‍රියාකාරීත්වය ගැනත් යොමු වේ. සිත බොහෝ දුරට අරමුණේ තියා ගැනීමට පහසු බව වැටහි. එබැවින් දෙවෙනි අරමුණ පළවෙනි අරමුණට වඩා සක්මන් භාවනාවට සුදුසුද යන්න ගැන පැහැදිලි කිරීමක් කරන්නේ නම් මට සහ අනිත් යෝගීන්ට උදව්වක් වේයයි සිතමි. ඔබ වහන්සේට නිවන් සුව පතමි. අදහස් කරන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. මේ දෙවෙනි අරමුණ පළවෙනි අරමුණ කියන එක තාක්ෂණික වශයෙන් වර්ණනගෙනවනම් මට සමාහට උත්තරක් දෙන්න පුළුවන් වෙයි. නමුත් හම්බෙන් හඳුල්ලා දෙන මේ වචන දෙකෙන් මොකද්ද කියවෙන්නේ කියලා ඉස්සර වාක්‍යය තාකි වෙන්නේත් නැහැ. පස්සේ වාක්‍යය තාකි වෙන්නේත් නැහැ. එම් වේනවද? මේකේ පළවෙනි අරමුණ කියලා තියෙන්නේ වම දකුණ මෙහිදී හිත විසිර යෑම නිතර සිටුවේ දෙවෙනි එක ඔසවනවා ගෙනියනවා තබනවා මෙහිදී සිත විසිර යෑම ඒ ප්‍රබලතාවයේ අඩු බව පෙනේ. ඒ කියවනකොට දැනුණාද නැත්නම් හිතලා කියවගත්තද? නෑ නෑ කියේ මේක ලියලා තියෙනවා. මුලින්ද කියවන්න බලන්න. මම සක්මන් භාවනාව දැනට වසර 4ක් පමණ පුරුදු කෙලෙමි. මුලින්ම වම දකුණ යනුවෙන්ද පසුව ඔසවනවා, ගෙනියනවා, තබනවා වශයෙන්ද පුරුදු කරමින් සිටිමි. මේ පිළිබඳ මගේ නිරීක්ෂණ පහත සඳහන් වශයෙන් ඔබ වහන්සේට ඉදිරිපත් කරමි. ඉදිරිපත් කර පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙමි. 1. වම දකුණ මෙහිදී සිත විසිර යාම නිතර සිදුවේ. 2. ඔසවනවා, ගෙනියනවා, තබනවා මෙහිදී සිත විසිර යාමේ ප්‍රබලතාවය අඩු බව පෙනේ. තවද පාදයේ පොළවේ ගැටීමට අමතරව සිත කකුලේ උඩ කොටසටත් දනහිසේ ක්‍රියාකාරීත්වයත් ගැන සිත යොමු වේ. සිත බොහෝ දුරට අරමුණේ තියා ගැනීමට පහසු බවක් වැටහි. එබැවින් දෙවෙනි අරමුණ පළවෙනි අරමුණට වඩා සක්මන් භාවනාවට සුදුසුද යන්න ගැන පැහැදිලි කිරීමක් කරන්නේ නම් මම සහ අනෙක් යෝගීන්ට උදව්වක් වේයයි සිතමි. මම හිතනවා මේ එක දෙක කියලා කියන්නේ මේ දෙක කියලා හඳුනා ගන්නත් එක හොඳ ඒක හරි එකක් වගේ තමයි මටත් පේන්නේ දෙවෙනි සැරේ අහනකොට නමුත් අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ සතිය වැඩියෙන් තියෙන්නේ කොයි වෙලාවෙද කියන එක විතරයි ඒ නිසා මේ ලියාපු එකනට වැටහෙනවද වම දකුණ වශයෙන් මෙනෙහි කරනකොටද වැඩි පීවර ගාණක් බලන්න පුළුවන් සතිය තියෙන්නේ නැත්නම් සතියෙන් වැඩි පීවර ගාණක් බලන්න පුළුවන් නැත්නම් ඔසවනවා යවනවා තබනවා කරනකොටද වැඩියෙන් ඉන්නේ කියලා අපිට කෙටියෙන් මතක් කරන්න කැමති දේ රචන ලියපෙකනවා ස්වාමීන් වහන්සේ ඒ දෙකටම ඒ තියාගෙන යන්න පුළුවන් කාලයකම පැයක් විතර කරනවා නම් දෙකම කරන්න පුළුවන් පළවෙනි එකේ දෙවෙනි එකේ தත්ත්වය උසස් කියලා මගේ මගේ මනසට හිතෙනවා මොකද ඒක හිත විසිලා යන්නේ අර වම කියලා උස්සල දකුණ කියනකොට ඒ අතරතුර වෙලාවට ඒ සිත විසිලා යන මේ මේ ප්‍රබලතාවය වැඩි කියලා මට එහෙම හිතෙනවා. දෙකම එක මේ කාලය ප්‍රමාණයක් මට අරයන් පුළුවන්. මගේ ප්‍රශ්නේ මම හිතන්නේ තවදුරටත් පොඩ්ඩක් එල්ල කරලා අහන්න වෙනවා. වම දකුණු වශයෙන් මෙනෙහි කරුවොත්ද ඔසවන යවන තබනවා කියලා මෙනෙහි කරුවොත්ද වැඩි පියවර ගාණක් සතියෙන් දැක් ගන්න පුළුවන් වෙන්නේ. ස්වාමීන් වහන්සේ දෙක දැන් මම අවුරුදු 3-4ක් විතර පුරුදු කරනහන්ද මට ඒක මේ නමුත් ඒ අතරමැදට වචනයක් පාවිච්චි කරනවා හිත පිට යන එක වැඩි කියලා මම දකුණේ. ඒතකොට හිත පිට යන වැඩි කියලා කියන සතිය අඩුයි කියලායි සාමාන්‍ය වචන අදහස ගන්න වෙන්නේ මට. ඒ ඒකෙදි මොකද්ද හිතෙන්නේ? නමුත් එතකොට මෙතන මේ හුරස් පරස් දෙකක් තියෙනවා. දෙකේම සතිය සමානයි කියලා මේ නිරීක්ෂකයම කියනවා. ඒ නිරීක්ෂකයම කියනවා වම දකුණ කියනකොට සතිය හිත පිට යන වැඩි කියලා. ස්වාමීන් වහන්සේ සිත පිට යන එක නෙමෙයි මේ මේ භාවනාවට මේ යොමු වෙන කාලය ඒ කියන්නේ පළවෙනි එක පැයක් කරනවා නම් දෙවෙනි එකත් පැයක් කරන්න පුළුවන්. අර දෙවෙනි එකේ කරන එක නෙමෙයි මං කියන්නේ කරනකොට ලැබෙන සතිය, ලැබෙට ආනිසංශ වැඩි අරමුණට මූණට මූණ දාලා බලාගෙන ඉන්න පුළුවන් වෙන්නේ වම දකුණ වශයෙන් කරනකොටද හොසවන යවනවා තබනවා කරනකොට. ඔසවනවා යවනවා තබනවා කියන්නේ. ඉතින් එහෙමනම් එච්චරයි අපිට වෙන වෙන මනින්න දෙයක් නැහැ. වැඩියෙන් සතිය අස්වැන්න ලැබෙන්නේ කොයි එකෙන්? ඒ නිසා මේකේ තියෙන්නේ මේ පටලවිල්ල තියෙන මූලික පටලවිල්ල. ඔය දෙකම නැතුව මම ඇවිදිනවා කියන එක විතරක් බලන්න. ඔය නිකම් මේ තාක්ෂණ කරුණු අධිකව දාගෙන ඔළුව ක්‍රේල් වෙලා තියෙන්නේ. මම ඉඳගෙන නෙවෙයි ඇවිදිනවා කියලා ඔය දෙකම පැත්තක දාන්න. තාල බලන්න කොච්චර වෙලා මම ඇවිදිමින් ඉන්න බව ඊටාම සරලව ඇවිදිමින් ඉන්න බව බලන්න ගියොත් ඔය මේ ටෙක්නිකල් කයින් පොයින්ට්ස් එළිය දාගනිලේ ප්‍රශ්නයක් මට වෙලා තියෙනවා. ඔය සතිය ඉස්සර කරලා නෙවෙයි තියෙන්නේ මේ මෙතඩ් එකක් අල්ලගෙන මේකට වැඩිය මේක හොඳයි මේකට වැඩිය මේක හොඳයි කියලා හිතාගත්ත දේක පටලවිල්ලක් වෙලා තියෙන නිසා දල වශයෙන් කියන්නේ හිතාගන්න වම දකුණත් එපා ඔතන යවනත් අපත් එපා සක්මන් කරන බව මම ඉඳගෙන නෙවෙයි සක්මන් කරන බව කොච්චර වෙලා පවත් ගන්න පුළුවන්ද කියලා බලන්න. ඒතකොට තේරේ ඔළුව එච්චර අවුල් වෙන්නේ නිකන් gediya පිටින් ඇවිදිනවා. ආන්නේක ඉන්න ගියාම ඔය හිත පිට යන එක එච්චර ලොකු ගානකුත් නැහැ. ඒ වගේම දෙකක සංසන්දනය කරන්න ගිහිල්ලා හිත අවුලකුත් නැහැ. හුඟක් රචනය මේ සක්මන පිළිබඳ දෙන උපදේශවල පරියන්ක ගැන කියලා ඉවරලා කියන නිසා හුඟක් වෙලාවට ඔසෝන යවනවා තබනවා තියෙන දෙනින් පටන් ගන්න තැන් තියෙනවා. සමහර ලාවට වම දකුණ කියන දලා ඔසෝන යවනවා තබනවා කියන තැනට ඉච්චර විස්තරතරතුරු නොදී උපදේශ නොදී සාමාන්‍යයෙන් උපදේශ දෙන්න යන නිසා හුඟක් යෝගාවචරය හිතනවා වම දකුණ කියනකට වැඩිය ඔසෝන යවනවා තබනවා කිව්වොත් වැඩියෙන් පිසිද්ධ වෙනවා කිය. ආන්නේ අවුලක් ඔලුවට ගිහිල්ලා තියෙනවා. ඒක නිසා වම දකුණත් එපා ඔසොනේ වනතාවත් එපා. බලන්න එක සක්මනක් දෙකක් කරලා ඇවිදිනවා. ඇවිදිනවා කියන සරල දේ. එතකොට හිත සරල භාවයට ඍජු භාවයටපත් වෙනවා නම් තමන්න තේරෙයි ඒක වෙහෙස කර නැහැ. හරි පහසුයි. ඒ නිසා මෙනෙහි කිරීමේ ක්‍රමය පැත්තකට දාලා ඇවිදින බව දැනගෙන ඇවිදින්න උත්සාහ කරන්න. එතකොට ඕක හුඟක් කළාට තමන්ට විකල්පයක් පහළ වෙන්න ඉඩ තියෙනවා. රචනෙත් පැහැදිලි නෑ, දීප කට උත්තරෙත් පැහැදිලි නෑ. මේ සතිය ඉස්සර කරගෙන ලියපුණේ වෙන්න නිසා අපි මූල කර්මස්ථානයේ දෙවෙනි කර්මස්ථානයේ කියලා ওই ක්‍රමයට පාවිච්චි කරන්නේ අපි කියනවා සක්මන් කරනකොට වම දකුණ හෝ ඔසවන යවනවා තබනවා කියන දෙක මූල කර්මස්ථානයේ පිටින් ඇහෙන සද්ද වේදනා හිතවිලි ද්විතීය කර්මස්ථානයේ මේ අර්ථකථනයට කියපු ගමන් මේ රචනය දෙතරයක් කියවන්න ඕනේ sannivedana වෙන්න. ඒක නිසා මේ දෙක දෙකක් නෙවෙයි. ෆස්ට් ගියර් එකයි සෙකන්ඩ් ගියර් එකයි තර්ඩ් ගියර් එකයි වගේ. ගියර් බොක්ස් දෙකක් නැහැ එතන. එකට දාලා තමයි දෙකට දාන දෙකට දාලා තමයි තුනට දාන්නේ. ඒ නිසා මේ දෙක සංසන්දනය කිරීමක් කරන්න බෑ. ඒ නිසා මේ මේක එකින් එකට එකින් යන ක්‍රමයක් නම් හැම වෙලාවෙම වම දකුණ කරලා යම් ප්‍රමාණයක සතිය පිටවට පස්සේ ඔසවනවා තබනවා කරනවා. ඒ යම් ඒක දිනු වුණාට පස්සේ ඔසවනවා යවනවා තබනවා. මේ දෙක සංසන්දනය කිරීමක් කරන්න ගියොත් මූලික උපදෙස් පටලවිලා තියෙන. ඒකයි මම කිව්වේ දෙකම පැත්තක දාලා ඇවිදිනවා කියන එක ටිකක් කරලා බලන්න. එතකොට උඟක් කරලා පටලවිල්ල ඇති. ගෞරවනීය ස්වාමීන් වහන්ස අද දින මම විහාර භූමියේ සක්මන් මළුවේදී මම දැන් මෙතන සිටගෙන සිටිනවා කියන යෝනිසා යෝනිසෝ මනසිකාරයෙන් යුතුව සල්ප වේලාවක් ඉරියව් දෙස සිතින් බලා සිටියෙමි. පසුව සෙමින් වම් පාදයේ ඔසවන විට වම කියාද දකුණු පාදයේ ඔසවන විට දකුණ කියාද මෙනෙහි කරමින් ඇවිද්දෙමි. පාද ඔසවා ඉස්සරහට ගමන් කිරීමේදී නැවත එම පාදයේ බිම තබන විට මුලින්ම දැනුනේ විලුඹ බිම තියෙන බවකි. නමුත් පසුපසට ගමන් කිරීමේදී දැනුනේ පාදයේ ඇඟිලි කොටස මුලින් බිම තැබෙන බවයි. සක්මනේදී නාම ධර්මයන් රූප ධර්මයන් පහළවන බව දැනුණද පාදය ගැන දැනගත්තේ බිම තැමුවාට පසුයි. 1. මේ අවස්ථාව විපක්ෂනා ඥාණයට හරවා ගත හැකිද? විපස්සනා ඥාණයෙන් හැඳින්වෙන්නේ කුමක්ද යන්න පැහැදිලි කර දෙනමින් ගෞරවපූර්වක වන්නපාද නමස්කාරයෙන් යුතුව ඉල්ලා සිටිමි. ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී වම දකුණ යනුවෙන් ගමන් කරන විට වම දකුණ හොඳට ප්‍රත්‍යක්ෂ වූද ඔසවනවා යවනවා තබනවා කියා ගමන් කිරීමේදී වම හෝ දකුණ ප්‍රකට වූයේ නැත. මුලින් සෙමෙන් සෙමෙන් ආරම්භ කළ ගමන පර්යන්තය කරා ළඟාවීමේදී ඉක්මන් වූ බවක්ද පෙනිනි. ඇතැම් විටක පාදයේ බැලන්ස් ගතියද නැති වූ බවක් දැනිනි. දෙවෙනි ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්සේ මෙලෙස සක්මන් භාවනාවේ යෙදීමේදී අප වෙත වර්ධනය වන චෛතසික ගුණාංගයන් දෛනික දෛනික ජීවිතයේ කෙරෙහි බලපාන ආකාරය පැහැදිලි කර දෙන සීක්වා. සක්මන් කිරීමේදී මගේ කන් තද කරන ගතියක් දැනිනි. පටවි ධාතුව ලෙස මෙනෙහි කෙලෙමි. කටට කෙල උනන ගතියක්ද ආපෝ ධාතු දැනිනි. පාදයේ බිම ගැටෙන විට සිසිල් ගතියක්ද වරක උණුසුම් ගතියක්ද දැනිනි. තේජෝ ධාතුව ලෙස මෙනෙහි කෙලෙමි. තුන්වෙනි ප්‍රශ්නය ගරුතර සාමීන් වහන්ස මෙලෙස සක්මන් භාවනාවේදී ඇති වූ නාම රූප ධර්මයන්ට හේතුන් කවරේද? ඒ ලක්ෂණයන් පිළිබඳව පැහැදිලි කර දෙන මෙන් කාරුණිකව ඉමහත් ධර්ම ගෞරවයෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මට පේන්නේ මූල ධර්මයේ ඉස්සර කරගෙන භාවනා පස්සට ගිහිල්ලා කියලා. ඒ නිසා කරුණා කරලා ඒ වැටහෙන දේ විතරයි ඔය මේක තාත්න අන්තර් සම්බන්ධතා නාම රූප බෙදන්න හදනවයි කියලා කියන්නේ භාවනා පිළිබඳ තද්ද බලාවුලක්. ඒක පුළුවන් තරම් නැති කරලා නියම් පොළවේ ඇවිදින්න එක මේ උගන්වන්න හදන්නේ. ඒ නාම රූප වටහා ගණ්ඩායි විපස්සනාව කරණ්ඩායි එදිනදාට මේ චෛසික තේරුම් ගන්න හදනවයි කියලා කියන්නේ ෆිලොසොෆි ඩිපාර්ට්මන්ට් එකේ කරන වැඩයි. මේ මොකක්වත් කරන්නේ ඒ නිසා කරුණා කරලා ඒ ඒ තාක්ෂණික කරුණික පැත්තක තියලා අර කියන විදියට පයි තිනකොට විලුඹට තද ගතියේ නැහැටි ඒ ඒ ප්‍රත්‍යක්ෂ ඉස්සරකරනද එතකොට ওই චින්තාමය ඥාන ඒකට පොඩක් පස්සටයයි නැත්නම් මේකේ චින්තාමය හතරක් යනකොට ප්‍රත්‍යක්ෂ එකක් වගේ ගහන්න ඇවිල්ලා තියෙනවා. ඒකේ ප්‍රත්‍යක්ෂය හතරක් යනකොට චින්තාමය එකක් යන විදියට පොල් කටු විලෙන් ඇදලා ගන්න වෙනවා. මේ මේ මූලධර්ම පැටලිලක් වෙලා තියෙනවා. ඒ නිසා මම කියනවා මූලික උපදේශ පන්තිට අහුම්කම් දෙන්න. අහුම්කම් දීලා සරලව සක්මන් කරන ගමන් වැටහෙන දෙයට ඉස්සර දෙනවා මිසක්කා අර ධර්ම කරුණු මේ ධර්ම කරුණු ධර්ම ගෞරවයෙන් යුක්තව කරන්න ගියොත් වෙන්නේ කරත් ඉස්සරහට ගිහලා ගුණාපස්සට එනවා. එතකොට ඒකේ ගමනක් නැහැ. මේ දැන් ඔය වගේ ප්‍රශ්නේ බොහොම කලාතුරකින් එන්නේ. ඉස්සර ගොඩාක් ආවෝ ඒ ಜಾති ප්‍රශ්න. මේ මොකද සමහර මට බයයි. ප්‍රශ්න අහනකොටම මම චප්ප කරනවා බඩු තලනවා. විකාර. නිසා කරුණා කරලා දන්න ක්‍රමයට යන් අපිට ప్రత్యක්ෂදී ඉස්සර කරගෙන යන් ඔය දැනුම ලබන්න ඕනේ විශ්වවිද්‍යාලය කියලා ගත හැකියි. මේ චෛතසික ධර්ම කොහොමද එදිනා ජීවිතේට බලපාන්නේ කොහොමද විපස්සනාට හරවන්නේ අපි මෙතන කරන්න හදන්නේ ඒක නෙමෙයි ප්‍රත්‍යක්ෂය මොකක්ද කියලා ඉස්මතු කරගන්න හදන එක විතරයි. ඒකට අපි කියනවා බරපතල වචනයක් වචනයක් ඕන යථා භූත ඥාන දර්ශනය ඇත්ත ඇති හැටිය දැකි. මේකෙන් කරලා තියෙන අපරාධ හිත ගොමු යොමු කරවන්න හදලා තියෙනවා ලස්සනට ප්‍රත්‍යක්ෂයේ යද්දි චින්තාමය ඥානවලට. මයි පැත්තෙන් බලනකොට ඒක අපරාධයක්. අපි වඩා ගන්න ඕන පුළුවන් තරම් ප්‍රත්‍යක්ෂය අන්නේ ඒක තේරුම් අරගෙන ඒකට මුල් තැන දීම සඳහා මුල් උපදේශ පන්තියට නැවත වුන්කම් දෙන්නේ කියලා මම මතක් කරන්න කැමතියි. චරුතර ස්වාමීන් රයන් වහන්ස දැනට 78 වෙනි වියෙහි පසු යන මම බෞද්ධ භාවනා පුහුණු අවස්ථාවකට සහභාගී වෙන පළමු අවස්ථාව මෙයයි. අවුරුදු 55ක් පමණ දීර්ඝ කාලයක් විශ්වවිද්‍යාලයේ ඉගැන්වීම් හා පරීක්ෂණ කටයුතු වල නිරතව සිටියමුත් භාවනා විශේෂෙහි මම පෙර පාසල් දරුවෙකුමින් සිටිමි. කෙසේ වෙතත් ඊශා මහත්මිය විසින් වාඩි වීම සඳහා පුටුවක් සපයා දීමට පොරොන්දු වූ පසු මෙහි පැමිණීමට තීරණය කළේ විවේකීව සිටීම සහ කතා නොකර සිටීමෙන් මෞන වෘත්තයේ රැකීමටත් අවස්ථාව ලැබෙන බැවිනි. පළමු දින කමටහන් ලැබීමෙන් පසු පැය ගණනාවක් සක්මන් කිරීමෙන් මගේ පාදවල දැඩි බව අඩු වූ නිසා බිම පර්යංක ගත වීමට හැකියාව ලැබිනි. දැන් අසීරුවෙන් නමුත් බිම වාඩි වී සිටීමට අවස්ථාව ලැබුණි. ලැබුණේ සක්මන නිසායයි සිතමි. සක්මන් කිරීමද මුලදී අපහසු විය. එය වම දකුණ වශයෙන් ගැනීම පහසු නමුත් ඔසවනවා ගන්නවා තබනවා වශයෙන් කිරීම ඊටා දුෂ්කර වුවත් වම් පායට බර දී දකුණු පාය එසවීම ආදී වශයෙන් එය පුහුණු කළෙමි. සක්මන් කිරීමේදී මුලින් අවට පරිසරයෙන් නැගෙන හඬ කෙරේ අවධානය යොමු නමුත් පසුව මගේ පාදවල රිදීම හා ඉන්පසුව වැල්ල කැඩී යන විට ඇතිවන කිරිකිරිය කෙරෙහි සිත යොමු විය. එය පාදෝස්සේ මනස කරාත් පසුව මුළු සිරුර පුරාත් පැතිරී යනු දැනිනි. එයට අවධානය යොමු වීම සමග පාදවල රිදීම නොදැනිනි. පරියංක භාවනාව කිරීමේදී නාසිකාග්‍රයේ ආශාශයේදී සිසිල් වනායුත් වාතය බටයක් තුලින් ගමන් කරන්නාක් මෙන් දැනුනි. පැය භාගයක් පමණ අද උදේ ආශ්වාස කරමින් ආනාපාන සති භාවනාව කරගෙන යාමේදී ඒ ක්‍රමයෙන් නිසසල වන බවක් දැනුනි. මෙසේ බොහෝ වේලාවක් යන විට විවිධ රූප සටහන් අවකාශයේ තරුවහස ආදී පෙනී නැති වී ගොස් අවසානයේ සිරුර හාත්පස කිසියම් ආලෝකමත් බවක් පෙනී ගිය අතර ඒ වරක දකුණු පසින්ද වරක වම් පසින්ද පසුව පිටු පසින්ද විහිදෙන ආකාරයක් දැනුනි. එසේ මේ ක්‍රමයෙන් ඈතට විහිද ගොස් නැවතිනි. මේ සමග මුහුණ පුරා කිසියම් රශ්මියක්ද දැනුනි. උපදේශත් ඇතනම් ලබා දෙනු මැනවි. ඔබ වහන්සේට දිගාසිරිහා නිවන් සැප පතමි. ඒ ප්‍රත්‍යක්ෂ කාරණා වටහා ගැනීමට තියෙන අවබෝධය හොඳයි. නමුත් මේ විදිහටම දිගට කරගෙන කරගෙන යනකොට පරියන්කේ වේවා සක්මණී වේවා ඒ තමන් දකින්න අස්පනා පිට දකින්න මේ ටික වටිනාකමක් පේන්නේ නැති වුණාට ඒක මීටත් වඩා මේකත් හොඳයි නරක නෑ මීටත් වඩා මේ කමඨාන් වාර්තාවට ඉදිරිපත් කරන්න පටන් අරගත්තොත් තමයි තේරෙන්නේ අවුරුදු 81කට පස්සේ හරි ගමනේ ජීවත් වෙන්න පටන් ගන්න තියෙනවා කියන්නේ. මම මේ දෙකල් මොකද්ද කරලා තියෙනවා. හැබැයි ඉතින් බර ගණක් අමාරුයි දාලා තියෙනවා පච ගොඩක් උගන්නලා. දන්න දෙයක් ඉගෙනුවා නම් ඔයිට වැඩි ලේසි. ඕන දැන් හොඳයි ගුරුපත් වීමක් දෙන්න. මෙන්න මේමයි ප්‍රත්‍යක්ෂේ කාටව හොල්ලන්න බෑනේ. මෙන්න අඩිය තියපන් ඕ බලාපන් කියන. ඒ වුණත් අපි සතුටු වෙනවා Nissan වන්ට ඇවිල්ලා කකුලේ තද ගතිය අරගත්තේ කියන්නේ. ඒකල බිම වාඩි වුණා. වීෂා ගේනෙම පුටු පුටු ගන්න කට්ටිය තමයි. මේ පුටු දීලා තියාගෙන ඉඳා. ඉතින් ඒගොල්ලෝ පුටු පාවිච්චි කරන්නේ නැහැ. ඒගොල්ලෝ ආඩවසේ පුටු නැතුව වැඩ කරනවා. ඉතින් මෙහෙම කට්ටිය තමයි විශ්වවිද්‍යාලට අරින්න ඕනේ. උගන්වන්න හරි ඉගෙන ගන්න හරි මොනවා හරි දෙයකට මේ ප්‍රත්‍යක්ෂයක් දන්න දෙයක් කියපල්ලා ගිහින් විශ්වවිද්‍යාලේ කියන හරියක් පචන කියන්නේ. ආයෙ මොකුත් නැහැ 100ට 100ක්ම පච. ඒක ඉතින් තෙල් දාලා පලිප්පුවේ දාලා දෙනවා අහගෙන ඉන්නේ උන්ට හොම්බෙන් යන්නේ. ඊට පස්සේ උමුත් ඒක පචේ වමාරක එක පළවෙනි ෆස්ට් ක්ලාස් සෙකන්ඩ් ක්ලාස් කියලා ගන්න. එක් එක්කක් නැහැ. ඔය ඔය ඔය සනුවර එක් එක්කත් නැහැ. අඩු ගානේ සක්මනක් කරලා පොළවේ පය ගැටෙන හැටිවත් දකින්න. හරි සතුට වෙනවා අනික ඔක්කොම ලෙන්නට ඔය සනුවරේම ගේන්න පුළුවන් නම් මෙහාට. ගෙනල්ලා මේක පොඩ්ඩක් ඇවිත් දාන්න. සක්මන ඔය ලියුම් ගොඩක බලන්නේ සක්මනේ තමයි උගව දෙනේ ගොඩේ. හරි සතුටු වෙනවා මම ධම්මරන් ජාමුදුරන්ගේ පිම්පමුණනවා. මටත් බැනගෙන මගේත් එක්ක බැනුම් අහ තමයි සක්මන් ටික හැදුවේ. ඒක බොහොම වටින දෙයක්. ඒ නිසා මේ කෙනාදී ආ බලන්න නැතුව කියන්න පුළුවන්. තව ටික හොඳට සක්මන් කරන්න. එතකොට ওই තියෙන ඇඟේ වයසට ගියා කියන ගතිය ඒ ටික ඔක්කොම අයින් වෙයි. ඒන ශක්තියෙන් Tamanට තේරෙයි. කයේ උනත් ඉඳගෙන ඉනකොට උනත් ඒ ආස්වාද ප්‍රසවාසයේ දිහා පේන දේවල් දිහා ඔය කේල්ලේ බලලා ඒ විස්තර කරන්න පුළුවන් ගතිය සියලු ශක්තියින් අපි ගන්න සක්මනේ. ඒ නිසා පුළුවන් තරම් සක්මනේ යෙදෙන්න. ඊදිට ඇවිල්ලා ඒ ස්පාසුවේ වාඩි වෙලා මේ ඇත්තටම උත්සාහය අරන් තියෙන ප්‍රමාණය හොඳයි වැටහිච්ච දේ ඉදිරිපත් කරන්න. ඒක ප්‍රශංසනීයයි. නමුත් සක්මන්ට මුල් තැන දෙන්න විශේෂම වයසකයි මතක තියාගන්න ඒගොල්ලෝ මේ සක්මන් කරන්න බෑ කියන කරුණ කිව්වට ලක්මණේ තමයි ඔය ඔක්කොම තිරියන් ගති මතු කරලා පරියන්කිටත් ඉඩ ලැබලා දෙන්නේ. ඒ නිසා ගත්ත ලියපු එක ගැන මම ස්තුතිවන්ත වෙනවා. හැකි තාක් දුරට මේ වගේ භාවනා කරන ගමන් වැඩෙන අත්දැකීම් මේකට වාර්තා කරන්න. එතකොට මට පුළුවන් ශක්ති ප්‍රමාණය ඒක සංනිවේදනය කරගන්න මාත් කැමැතියි. ඒකින් ඒකත්තොත් එක්ක පුළුවන් තරම් හදා බෙදා ගන්න. ගෞරවනීය සාමීන් වහන්ස මා විසින් මෙම ප්‍රශ්නය මීට පෙර අවස්ථාවකදීද ඉදිරිපත් කළ විට ඒ පිළිබඳ තවත් විස්තර ඔබ වහන්සේ ඉල්ලා සිටි බැවින් මා හඳුනාගෙන සිටි අන්දමින් එය නැවත ඉදිරිපත් කරමි. පරයන්ක ඉරියව්ව දෙස අවධානය යොමු කර සිටීමේදී සිත નિરાයාසයෙන්ම ආශ්වාස ප්‍රශ්වාසයේ දෙසට ඇදී යාමෙන් පසුව ඒ පිළිබඳව සවිස්තර සොයා බැලීමේ උනන්දුවක් ඇතිවේ. ධර්මයේ මෙම ආශාස ප්‍රසවාසයේහි ප්‍රභේද 11ක් හඳුන්වා ඇතත් ඇතම් ස්වභාවයන් හඳුනා ගැනීම අපහසු ඇත. ඇතම් ප්‍රභේදයන් එකිනෙකින් වෙන්කර ගැනීමද අපහසු ඇත. දිගහා කෙටි හුස්ම ඊටා පැහැදිලිව වැටහි. නාසිකාග්‍රයේ හුස්ම රැල්ල ස්පර්ශ වෙන කාලය අනුව සාපේක්ෂක සාපේක්ෂ වශයෙන් දිග හෝ කෙටි බව වැටහි. ගොරෝසු හුස්ම රැල්ලක් මා වටහා ගත්තේ කඩින් කඩ රැඳෙමින් තද වෙමින් ඇදී යන ස්වභාවය අනුවය. සියුම් හොස්පරල්ලක් ස්පර්ශේවත් නොදැනෙන තරමට සියුම්ය. ඊ타මත්ම විවේකීව සිටින අවස්ථාවකදී මේ අත්විඳිය හැක. අජ්ජත්ත බහිද්ධා දුර ළඟ වශයෙන් දක්වා ඇති ස්වභාවයන් වෙන්කර හඳුනා ගැනීම අපහසුය. සිත වෙනත් අරමුණකට යොමු වී ඇති අවස්ථාවකදී දැනෙන හුස්ම රැල්ල බාහිර එකක්සේ පෙනෙනවා නැයි සිතමි. අතීත අනාගත අතීත වර්තමාන හා අනාගත වශයෙන් හුස්ම රැල්ල දකින ආකාරය කිසිසේත් පැහැදිලි නැත. කරුණාකර මෙම නොපැහැදිලි බව ඉවත් කර ගැනීම සඳහා උපදෙස් ලබා දෙන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මම හුඟක් වෙලාවට මේ වගේ ප්‍රශ්න ප්‍රතික්ෂේප කරනවා. නමුත් මේ කෙනා අර වැටෙන්නේ නැතිව පැත්තක තියදී වැටහිච්ච දේ ලියන්න ගත්ත උත්සාහය ප්‍රශංසනීය නිසා මම කැමැති ඒ ඉදිරිපත් කළ තියෙන තොරතුරු අනුව තව පොඩ්ඩක් විග්‍රහයක් කරන්න මම හිතන්නේ ඒක ධෛර්යයක් සහ උනන්දුවක් වෙයි කියලා. දිග කෙටි සියු ගොරෝසු ලිඛිතව තියෙනවා අපි ඒක ওই විදිහටම බාරගමු. උත්සාහයක් කළා තිනවා ළඟ දුර අජත්ත බහිද්දා කියන එක අපි කැස්සක සද්ද ඇහෙනකොට වැස්සක සද්ද ඇහෙනකොට ආනාපානෙ බැලුවොත් සමාහලාට වැස්ස ළඟ වගේ තියෙනවා ආනාපානෙ ඈත වගේ පේනවා. සමාහලාට ඉඳපු ගමන් ආනාපානෙ ළඟ වගේ තියෙනවා වැස්ස ඈත වගේ පේනවා. නිසා මේ දෙක දකින්න හුඟක් ලේසි ගැටුමක් තියෙන වෙලාවයි. ඒ නිසා ගැටුම් තියෙන වෙලාව බහන වැරදින වෙලාවල් නෙවෙයි ගැඹුරකට ඉඩ දෙන වෙලාවක්. ඒ වගේම අජ්ජත් බහිද්දා කියන එක සමහරලාට ඉඳ ගන්නකොට නාසිකාග්‍රේ හැපෙන තැන අජ්ජත් කෙලවර පිට කෙලවර තියෙන සමහරට භාවනා කරනකොට පේන්නේ ඉස්සරහට ගිහිල්ලා වගේ ආනවන එළියට පැනලා වගේ සමහරට මොළේ මැදට ගිහිල්ලා වගේ මේ විස්ථාපන වෙනවා ඊතන ඒක මේ සමාධියත් එක්ක සරල සමාන්තරව සිද්ධ වෙනවා. වර්තමාන වශයෙන් පේනව තමයි අපි විස්තර කරන්නේ. සමහර විටක අර අර කියලා තියෙන නිස්කලංකව බලනකොට මේ තිබිලා ගෙවෙන හුස්ම පේනවා. ගෙවෙමින් යන හුස්ම ඒක අතීත වශයෙන් තමයි පේන්නේ. දැන් පේන්නේ හැබැයි තිබිලා ඉවරුණා පේනවා. තව සමහරට අනාගත වශයෙන් පේනවා මේ නොතිබිච්ච හුස්ම එන්න පටන් ගන්නවා. ඉතින් ඒ දෙක දකින්නේ හුඟක් වෙලාට අර ගොරෝසු සියුම් ආදී මැද දැකලා හොඳට හුස්මත් එක්ක යාළු වෙලා බලනකොට ආස්වාසේ නැතුව තියෙන තැනකින් ඇති වෙලා එන හැටි පේනවා අති අනාගත වශයෙන්. තිබිච්ච ආස්වාස් ප්‍රසවාසයේ ගෙවෙන හැටි පේනවා. ඉතින් ඒකකොට තමයි තේරෙනවා මේ හුස්මේ අපිව දකින පිටකොන්දට වැඩිය ඒකේ රංගන රාශියක් තියෙනවා. ඒ ඔක්කොම දැක ගන්න නම් භවනා විදි ලැබෙන කිසිම අත්දැකීමක් වැරදි කියලා බාර ගන්න එපා. භවනා ලැබෙන හැම අත්දැකීමක්ක දඹ රත්තරන්. මේ තෝරන්න යෑමෙන් තමයි අපි අමාරු වෙట్లా තියෙන්නේ. ඒක නිසා ඔය යන ක්‍රමයටම මම මේ කියපු ටිකක් පුළුවන් නම් ධෛර්යයට ඉතුරු කරගෙන ওই ක්‍රමයට බලන්න. එතකොට ඔගේ අංග සම්පූර්ණ වීම සහ රූප රූප කර්මස්ථානයේ නිමාව එකතරේ සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඊළඟට තියෙන්නේ ඉල්ලීම් දෙකක් තියෙනවා. මුල් දිනේදී අපට පෙන්වූ දිරායන සිරුරේ අවස්ථා දැක්වෙන DVD පටය ලබාගත හැකි නම් බෙහෙවින් කෘතඥ වෙමු. වෙමු. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. මරුණාට පස්සේ ඕක කොහොමද DVD නැතත් වෙනව? <laughs> ඔයගොල්ලෝ හිතාන්නේ නෙමෙයි අනුන්ගේ කුණ බල බල ඉන්න එක නෙමෙයි ඔය හැම කෙනෙකුටම සූසාන භූමියක් තියෙනවා. ඉතින් ඒක ඒක දානකොටත් බයි කියලා වෙනකොට චන්ද්‍රිකා මේවා එකතරේ දැක්කොත් ඒ DVD එක පෙන්වන්න පුළුවන් එක සැරේ කුණු වෙනා දකින්න එතකොට භූත රූප පේනවා. බය වෙලා කලන්තය හැදෙනවා. ඒ නිසා ඒක කඩ කඩ දාලා තියෙන්නේ. පොඩ්ඩක් හුස්ම ගන්න ඉඩ තියලා. අය ඒක මේ animal farm කියලා ගැහුවොත් කම්පියුටර් එකේ ඒ ප්‍රොජෙක්ට් එක පෙන්නනවා. අපි ඒක අරගෙන edit කරා මේ වගේ තැනක පෙන්වන්න. ඒකේ තියෙන්නේ ඇමරිකාවේ ටෙක්සාස් වල මිනි මැරුම් වලට ලක් වෙච්ච මිනි ගිහිල්ලා නිකන් කැලිය දානවා. දාලා මේ මිනිහ කුණු වෙන හැටි නිරීක්ෂණය කරන අපරාධ විමර්ශනාංශයෙන් ඊට පස්සේ ඒක දැන් විශ්වවිද්‍යාල සහ සාමාන්‍ය මිනිස්සුන්ට විශාල වෙනසක් වෙලා තියෙනවා මිනිහක් ස්වභාවයෙන් කුණු වෙන හැටි මේක ආසියා කරේ නවසීවතිකය කියලා බුදුහාමර පෙන්න පුදේ දැන් තමයි සුද්දට පේන්න පටන් ගත්තේ මොකද මේ මිනිස් මේක පෙට්ටියක දාලා පුච්චන්න පුරුදු කරලා තිබ්බනේ දැන් තියෙනවා අමුසෝන ඒක විශාල ශක්ති ධනෙ උපදින මාර්ගයක් වෙලා තියෙනවා. මිනිස්සු දැකලා නැහැ කවදාකවත් මිනිහක් වුණ වෙනවා. ඒක සමාජ විරෝධී දෙයක් විදිහට පෙන්වුවේ. දැන් ටෙක්සාස් වල තියෙනවා. ඉතින් ඒක අපි අරගෙන හැදුවා මේ ඒකට ඉත ඕන කෙනෙකුට අවශ්‍ය නම් ඇනිමල් ෆාම් කියලා ඒ සයිට් එකට යන්න ඕන තරම් තොරතුරු තියෙනවා. අපි ඒකේ මේ ස්වභාවිකව ගැලපෙන අසුබයට ගැලපෙන ටික අපි සංශෝධනය කරලා ගත් එකක් මේකේ තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස කාය විච්ඡේද වීඩියෝ පැටිය පාසලේ දරුවන්ට ගැනීම සඳහා ඉහළ ශ්‍රේණිවල ලබා දීමට හැකියාවක් තිබේ නම් මේ සඳහා කටයුතු සලසා දෙන මෙන් ගෞරවපූර්වකව ඉල්ලා සිටිමි. අපි ওই සතිපාසල වැඩපිළිවෙල ඉස්සරහට යනකොට ළමයි මේ අදහස පිළිගන්න කැමති නම් අපි සති කඳවුර වලට ගෙනල්ලා ඒ ළමයින්ට ওই නාකි ආච්චිලාට වගේ ඕවා පෙන්වන්න යන්න හොඳ නැහැ. බඩියයි උണ്ട്. පොඩියෝ කලබල වෙනවා ආච්චිලා නම් ඉතින් අනිච්චන් දුක්ඛං අනත්තං නැදකින් නොදකපන්න දෝමකින් කී කිය ඉන්න කට්ටිය. ඌව පොඩියෝන් එකේ දෙල්ලම් කරන්න බෑ. ඒ නිසා අපි බලනවා කාය විච්ඡේදන නෙමෙයි the body කියන exhibition එක. ඒක වෙස්ටර්න්ස්ලට පෙන්නුවේ මේ මස් අවුරුදු 50කට එහෙමම ගල් කරනවා. ඊට පස්සේ පෙන්නපු වැඩසටහනක් මිස ප්ලාස්ටිනේෂන් මිස අසුබයක් නැහැ ඒකේ. නමුත් අසුබ පැත්තෙන් බලන කෙනාට ඒක විශාල ප්‍රදර්ශනාගාරයක්. මේ තමන්ගේ ශරීරය කියලා කියන්නේ මුළු ලෝකේ තියෙන ලොකුම විශ්වකෝෂේ. ඒකේ පෙන්නනවා. ඉතින් ඒ වගේ ටිකක් පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ DVD එක සල්ලි දීලා ගන්න ඕන කාටවත් දෙන්න තහනම්. තමන්ට ඕන නම් ගෙන්න ගන්න පුළුවන්. නමුත් අපි ළමයි අපිත් එක්ක සම්බන්ධ වෙලා එනවනම් ඔය සති කඳවුරු කියලා අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ හැන්දාවන්ට ළමයින්ට මේ වගේ දේවල් බලන්න හම්බ වෙලා පුළුවන් නම් ටිකක් භාවනා කරලා පුළුවන් ටිකක් සක්මන් කරලා කරගෙන යන වැඩපිළිවෙලක්. ඉතින් මේ වගේ දේවල් අපි ක්‍රමිකව ටික ටික දෙන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒක ප්ලාස්ටිනේෂන් කියලා ගැහුවොත් වෙබ්සයිට් එකට ගිහිල්ලා ෆොන් හාකන් ෆොන් හාඩන් කියන මේ හොයාගත්ත මනුස්සයා පුදුම ලස්සන විස්තරයක් කරනවා. කොහොමද ඒක හොයාගත්තේ කොහොමද ඒක දැනට කරගෙන යන්නේ කියලා ඒකත් වෙබ් එකෙන් ඩවුන්ලෝඩ් කරලා ගන්න පුළුවන් හැබැයි මේ තරම් අංග සම්පූර්ණ ගතියක් නැහැ කැමති නම් ඒකත් Tamanට ලබා ගන්න පුළුවන් සීමිත ක්ලිප්ස් ප්‍රමාණයක් ගන්න පුළුවන්. අපි කෙරුවේ ඒකේ ප්‍රොෆෙෂනල් DVD එක ගෙන්න ගත්තා. ගෙන්නගෙන තමයි මෙහිදී පෙන්වන්නේ. අපි ඒ නිසා මෙතනින් අපේ ධර්ම සාකච්ඡා නිමාව සටහන් කරනවා. අපි ඊට වැඩි පැය විනාඩි 10ක් විතර කලින් අද ඉවර කරලා තියෙනවා. එතකොට අපිට විනාඩි 50ක පමණ කාලයක් තියෙනවා. සක්මන් භාවනා කරන්න. ඉතින් සියලු දෙනාට ඒ සක්මන් භාවනාවෙන් පස්සේ සියලු දෙනාට මේ සක්මන තාර්ථක කරගන්න ලැබේවා ඊට පස්සේ අපි තුනට රැස් වෙනව නැවතත් පරියංක භාවනාවක් සඳහා ඒ ප්‍රකාශ කිරියත් සමගම අපේ තුන්වෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලේ මාසතහන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.